ශ්‍රද්ධාවන්ත පින්වතුනි දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිකල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ඉන්ද්‍රයන්ගේ සංසිඳීම, විරූප කිරීම අතහැර ගැනීම, සංහාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. මේ ප්‍රධාන කල්පර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බානන මාතිකාවට තේ තවත් තුන්වතන දේශනා මාලාවේ නවන දේශනාවයි. සංකාරගත සත්‍යය මේ භවනාටකේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රංගුම සම්බන්ධයෙන් ඒ ඒ විකට රංගුම සතිපට්ඨාන සූත්‍රය අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට සමක්‍රමෙන් ප්‍රකට වන ආකාරය ගැන අපි කර්මන්තිරට පසුගිය දේශනාවේදී විස්තර කළා. නාම රූපෙන් සෙවණැල්ලක් බව සමනක් බව පිළිවන්නේ රූපෙහි පදනම් වන ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචර භාවනාවේදී ඊයතවත් මාදී ප්‍රාණාස්කාරී බවට සඳහන් කළා. අභිරෝපණ නාස්තනති එක්තරා නාට්‍යයක් ගැන අපි උපමාවක් වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍ය විශේෂත්වය ඒ දුන්තාරේ අන්තිසියක නැතිව ලංකිසි දෙයක් නැතිව ඒවා කෙනෙකු සිටින හැටියට ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් එක්තරා හාස්‍ය ජනක ගාමිකා මවන නාට්‍ය විශේෂයක් නිසාද ගොළු නාට්‍ය විශේෂයක් අන්නේ ගොළු නාට්‍ය මේ පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට ගැටෙන්නේ අර යෝගාවචරයට අර ඉදියට තියෙනදී අර නාම ධර්මයන් අර රූප රූපේ අතුරු කොට තිබෙන බව ගැටෙන්න පටන් ගන්නවා රූපේ ශූන්‍යත්වය ඒ උපත මහ භූතයෙන් ශූන්‍ය වශයෙන් ගැටෙන්නේදී යහි යෝගයෙන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථා යථාවාපනස්ස කායෝ කමිහිතෝති තථාගතයන් සජානාති කියලා උත්තරා පාඨයක් තියෙනවා තථාගතයන් සූත්‍රයේ යම් යම් ආකාරයකින් යෝගාවචරාගේ කය පිළිපා තිබෙද ඒ ආකාරයෙන් ඒ මනාවමින් දැනගනී කියන එකයි. මෙන්න මෙතන අපට පේනවා හරියට අර සංකීර්ණ නාට්‍ය කාලයක් වන නළුවෙකු හෝ නිළියෙකුගේ ඒ අංග චලනය හත් මුද්‍රා ආදී දෙක බලා සිටීමෙන් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා වගේ අන්න මේ තම තමන්ගේ තමාගේ ශරීරය ඒ මේ ඉරියව්වලත් තියෙන පිළිකා තිබෙන ආකාරය මෙහි කරනකොට හරියට මේකත් ඒක ඒක පුදුන නාට්‍යයක් නරඹනවා වගේ අන්න මේ නාට්‍ය ආකාරයක් තිබෙනවා ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නරඹීම අර සම්පජඤ්ඤ පබ්බේන අර ඒ කුඩට ඉරියාපතෙන් නැල කුඩා ඉරියව්වෙන් කිරීමේදී සිදු වෙනවා. ඉතාමත්ම සියුම් මණ්ඩලය. ඒකට මේ කොයි එකෙනුත් අපට පේන්නේ අර අර සතර මහා භූතෙන් දැන් ලෝක සත්‍ය සාමාන්‍යයෙන් සත්‍යදිත්‍ය අනුව සත්‍යදිත්‍ය දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතෙන් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිති රූපාරම්මන මවා ගන්න පිළිපැත් තිබෙනවා. අපාගත කියන දේවල් ඒ රූප ධර්ම හැටියට හඳුනගන්නේ අර සතර මහා භූතයෙන් උපාදාන හැටියට අරගෙන. දැන් රූපය හඳුන්වන්නේ විදිහට පාටියෙත් ඒ ඒ වඩක් හැඟෙන්නේ. සත්‍යාරූප මහා භූතය, චතුන්නංක මහා භූතාන උපාදාය රූපං. සතර මහා භූතයෙන් ඊළඟට සතර මහා භූතෙන් උපාදාන කරගෙන කරයි මේ රූපය. ඒක උපාදාන කියන එක එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මවා ගන්න අර නාම ධර්මයන්ට උපකාර හැටියට ඊළඟට නාම ධර්මයෙන් පවතින්නේ අර රූප ධර්මයන් පිහිට කරගෙන මෙන්න මේ එක්තරා සාපේක්ෂතාවකෝ අපට හෙළි වෙන්නේ මේ සාපේක්ෂතාව තුළින් කෙනෙකු දකින්නේ ඒ දෙකේම ශූන්‍යත්වය සාපේක්ෂතාව මූල ධර්මයේ බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අන්‍ය මාකාරකින් ප්‍රකට වෙනවා ඒවා සමහර විට සූත්‍රේ තරම්ම ප්‍රකට නැති නිසා ඒවා ගැන සැලකිල්ලක් යොමුවන්නේ නැහැ. හොඳ වටින සූත්‍රයක් තිබෙනවා අංගුත්තර සංයුත්ත නිකායේ සලායතන වගේ අත්පාදීකම සූත්‍රය කියලා. ඒකට උතුම ඒ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධ දේශිත පාඨයක් සඳහන් වෙනවා එක්තරා උපමාවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා නමුත් එතන අර සාපේක්ෂතා මූලධර්මයන් ඒකකටවන්නේ එන්න මේ විදිහට ඒ සූත්‍රයේ සංගය කියවෙන්නේ හතේ විකේ සති ආදාන මිච්ඡේතන සංඥායති පාදේසු සති අධික්කම පටික්කම සංඥායති සබ්දේසු සති සම්මිංජන සංකාරණං සංඥායති කුච්චසු සති විඝත්තා පිටාසා සංඥායති ඒ විදිහේ තේරුම ඉස්සල ගනිමු හතේ විකේ සති මහණෙනි අත් ඇති කල්ලි ආදාන මුක්ෂකණං සංඥායති ගැනීම දැවීම දක්නා ලැබේ. සාදේසු සති පායති කල්ලි අභික්‍රම පටිච්චම සංඥායති ඉදිරියට යාම ඒම දක්නා ලැබේ. සබ්බේසු සති සංයෙන්දන සංකාරණං සංඥායති අහිමිතරව කියලා අහිමි කුරුක් කියලා දෙයක් තිබෙන කල්ලි නමන දිගහැරීමක් කියලා දෙයක් තිබෙනවා. කුච්චසින් සති දෙකක් තාපිපාසා සංඥායති. කුසක් ඇති කල්ලි කුසගින්නක් සහ පිපාසාවක් දක්නා ලැබේ. ඒකේ අනිත්‍යත්වය ඊළඟට කියනවා සත්‍යක වික්‍රේ අසති ආදාන නිච්ඡේතන නුපඤ්ඤායති සාධුක වික්‍රේ අසති අතිසම්පති ක්‍රමං නුපඤ්ඤායති සබ්බේක වික්‍රේ අසති සම්මිජන ප්‍රකාරණං නුපඤ්ඤායති කුතුසින් වික්‍රේ අදිච්ඡේතන අසති විදච්ඡා විපාකාන නුපඤ්ඤායති ඒ අර්ථය තේරුම් ගන්න පුළුවන් පහදෙන්නේ යාත් නැති කල්හි අර කියාපු විදිහට අර ගැනීමක් ලැබීමක් දක්නට ලැබෙන්නේ නැහැ. පාණති කල්හි ඉදිරියට යාමක් එමක් කියලා දෙයක් දැකින්ට ලැබෙන්නේ ඊළඟට හැපිලීම අගිලි කරුව අගිලි කරුක් කියලා දෙයක් නැති කල්හි හැපිලීමක් දිගහැරීමක් දකින්න ලැබෙන්නේ දුකක් නැති කල්හි සුඛගින්නක් විපාකයක් නැහැ මම මෙතන මේ කියන මේ සාපේක්ෂතා මූල ධර්මය ගැන මෙනෙහි කරනකොට මම අතට සමහර විට මේ සතිපට්ඨාන භාවනාවෙන් නැත්නම් යෝගාවචර යෝග කර්මයේ ඉඳලා පටන් කෙනෙක් සමහර විට සිිතෙන්න පුළුවන් කෙනෙකු හිතන්න පුළුවන් මේ රූප ධර්මයන් නැහැ නමුත් නාම ධර්මයන් තිබෙනවා. වෙන විදිහකින් කියනවා නම් අත්තා නැහැ. අත් නැහැ නමුත් ගැනීමක් ලැබීමක් තිබෙනවා. පාන නැහැ නමුත් ඥානක් වීමක් තිබෙනවා. කියලා මේ විදිහට ක්‍රියාම හතර පමණ දෘෂ්ටි ග්‍රහණය ගන්න ඉඩ තියෙනවා. ඒ වගේම එහෙම කෑලි වලට කලන්න ඉඩ තියෙනවා. නමුත් මෙතන මේ මෙතන වැදගත් වන්නේ මේ දෙකම සාපේක්ෂ බව අවබෝධ කර ගැනීම. ඒ සාපේක්ෂකත්වය තුලින් දකින්න මේ දෙකේ නිෂ්ක්‍රියත්වය. එහෙම නැත්නම් එකක් පමණක් ගත්තොත් දෙවිම එතන දෘෂ්ටියකින් එතන ඒ ගම්බුරට යන්නේ නැහැ. නාම රූපයේ ඒ ශුන්‍යත්වය වටහා ගන්න බැරි වෙනවා. හරියට අර අපි සඳහන් කළ ආභිරූපණ නාට්‍යයේ මේ ගණන්කාවක් නරඹන ඒ ප්‍රේක්ෂකයෝ විසින් ඒ ඒ වේදිකාවේ නැති අර නැති දේ අපේ කියන හිතා ගන්න ඕන අර ඒ රඟපෑම් තීරුම් ගැනීමට නෑ. ඒවා කියන හැටියට හිතාගෙනයි අරව ඒ රංගපෑම් තේරුම් ගන්න. අන්න ඒ විදිහට මේ නාමයන් රූපයක් එකිනෙකට සාපේක්ෂක වශයෙන් පරිතිනේ. මෙන්න මේවා සාපේක්ෂතාව කියන්නේ එතකොට කෙනෙක් පරිශූන්‍යත්වය දකින්නේ. මොන්නේ අපි මේ නාට්‍ය චිත්‍රපටි ආදී උපමා ආශ්‍රයෙන් මේ දැක්විය අත්දැකීම් අර සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම් කිසි හැඟීමක් දීමටයි මේ සංස්කාර කියන එක ඇත්ත වශයෙන්ම මේ නාම චිත්‍රගත ආදී ගැන කල්පනා කරනකොට බොහොම ගැළපෙන වචනයක්. ඒ ඉස්සරහ විදිහට මවාපෑමක් ඉස්සරහ ප්‍රඥාකින් කරන ඉස්සරහ මවාපෑමක් හඳුනනවා. ඒ වගේ අසත්‍ය බව ඉදිරි ජීවිතෙන් වැටහෙනවා. එතනම කියනවා අවශ්‍යත්‍ය බව. බල. මේ භවනාටකේ මේ අනිත්‍ය මේ අනිත්‍ය සංඥා මගින් කරන්නේ මේ භවනාටකේ ඇති දේවල් පිළිබඳව ඒ නිත්‍ය සංඥාව පහ කරන ඒ නිසාම අර දැන් මේ නිත්‍ය සංඥාව ඉවත් වෙන කෙරි කෙරෙන එකමද්ද ඒ නිත්‍ය සංඥාව ඉවත් වෙනකොට නීති ගැනීමක් නැහැ. දැන් නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍ර අනුව කෙනෙක් නිමිති ගන්න. නිමිති ගන්න ඉගෙන ගැනීමක් නැහැ. නිමිති ගන්න ඉගෙන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව සංඥාවෙන් ක්‍රම ගියා. ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිත යම් කිසි දෙයකට යොමු කිරීමක් ඒක ඒක නැති වෙනවා. කණිජයක් නැති වෙනවා. ඊළඟට ඒ කණිජයක් නැති වෙනකොට ඒවාට ඉවත් වෙන කාර්යයක් හරියක් දක්න්නේ නැති වෙනවා. ඒ විදිහට අනිත් අත්ංගික සූත්‍ර කියන දීමක් තියෙනවා. ඒක තමයි මේ භවනාටකය නිරෝධය දෙන්නේ. මේ භවනාටකේ නිරෝධය සැලසෙන්නේ ඒකෙන්. අනුලකට ඒකට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙන එක තමයි මේ අනිත්‍ය සංඥාව අර අනිත්‍යයට අනිත්‍ය විමුක්තියට උපකාර වෙන ඒ අනිත්‍ය සංඥාවට උපකාර වෙන හැටියට අපිට දැන් මේ කියලා කරපු මේ විවරණය අනුව අපිට පුළුවන් මේ මුළු මහත් ලෝකයේ පිළිබඳ දුක්ඛානන් වහන්සේ දක්වන සමහර සූත්‍ර අත්තර වශයෙන්ම මෙන්න මේ භවනාටක අදහසින් අරගෙන මේවායේ අනිත්‍ය ස්වභාවය දකින්න. දැන් අපි කලින් උත්සන්දාන කළ සත්‍ය සත්‍ය සූරිය ගමන සූත්‍රය ගැන අර ඉරවල් හතක් පායන පායලා පායනකොට මේ ලෝක ධාතුව මේ නිසා සත්‍රුවන් වලින් පිරුණු මේ තරම් වටිනා දේ වලින් පිරුණු කිසල්ගෙන මේ මුළු මහත් ලෝක ධාතුව එකම ගිනි ජාලාවක් කියලා බැඳලා ගිහිල්ලා අන්තිමට අර එතන සූත්‍රය සඳහන් වෙනවා හිතෙන් දැන් හිතනක එහෙම නැත්නම් තෙල් දැන් හිතනක අලුවක් බැඳලා සිටින්නේ නැති වගේ මේ මුළු මහත් ලෝක ධාතුව ගිනිගත් කළා කිසිම දෙයක් නැති වෙනවා කියලා. ඒකට අනිත්‍ය සංඥාවස්සේ ශූන්‍යතාවයට එතන යොමු වෙනවා ඉතින් මේ මේ සියලුම සංස්කාර මේ ලෝක වේදිකාවේ තිබෙන නළු නිලියක් සිටින නළු නිලියන් පමණක් නෙවෙයි සිටින සියලුම පරිදි. ලෝක වේදිකාවක් සමගම සංකීර්ණ අවස්ථාවක මේ විදිහට නම් කියලා දානවා. කිසිම දෙයක් ඉතිරියන්නේ නැති කියලා ඒ සංඥාව බබු රැකෙන මනසකට අර සාමාන්‍ය භයාවක අවිද්‍යාවක කියන ආශ්‍රව ධර්ම විවරණ කරන දෙවිව ඇත්තොත් ඒ සිතට අන්න එතනම විමුක්තිය තිබෙනවා. ඒක නිසා වෙන්න පුළුවන් අර සුළු ගන්න සූත්‍රය ආදී සූත්‍ර අහලා ඒ ක්ෂණයෙන් රහතන් වහන්සේලා ඒ යතන් කෙනෙක් රහත් වුණේ. ඒ රහත්ත්වයට ගලදී. මේ අනිත්‍ය සංඥාව යතින් බංගලි තාමත් ප්‍රබල දෙයක් බව දක්වනවා. අනිත්‍ය සංඥාපිකෝ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීති සබ්බං රූපරාගං පරියාදීති සබ්බං භවරාගං පරියාදීති සබ්බං අවිද්දං පරියාදීති සබ්බං අභිමානං පරියාදීති සමුහංති මේ අවිපංච සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වය ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන අන්ත්‍ය මහණෙනි අන්ත්‍ය සංඥාව වඩන ලද කල්හි බහුල බහුල වශයෙන් කරන ලද්දී දුකන්හි සුදු කරන ලද කල්හි සීලම කාමරාගය අවසන් වෙනවා කෙලවර කරනවා ඊළඟට රූප රාගය කෙලවර කරනවා භවරාගය කෙලවර කරනවා අවිද්‍යාව කෙලවර කරනවා අසීමානය කෙලවර කරනවා සම්පූර්ණම ස්නාන කර්යාවේ සමුහන්ති කෙලවර කරනවා ලසනවා විනාශ කරනවා අන්න ඒ විදිහේ අර අනිත්‍යතාව ඔස්සේ ශූන්‍යතාවට නෙමෙයි මයිලක් කියන්නේ අනිත්‍ය සංඥාවයි අනිත්‍ය සංඥා සංඛාති අනත්ත සංඥා අසීමාන සමුද්ගල සම්පාදනාති දික්ඛේ ධම්මේ නිබ්බාණං කියලා තම සමහර තැනක සඳහන් වෙනවා අනිත්‍ය සංඥාව ඇති තැනකට අනත්ත සංඥාව පිළිතනවා අනිත්‍ය සංඥාව ඇත්තේ පිටුදන් විඳින නිවනවල සිත අසුමාන සමුද්ධාතයේ අසුමානය උදුරවා හැරීමට විනාශ කිරීමට දැනෙනවා කියන ඒ පාඨයෙන් හඳුනා හඳුනවා මේ අනිත්‍ය සංඥාව කියන ප්‍රතිනාගම්. ඒකට මේ මුත්තේ කල්පනා කරලා බලනකොට තමයි අපි අර අපිට තේරුම් ගන්න පුළුවන් අර ධර්මපද ගාථාවල සමාන විට පරස්පර විරෝධී හැටියට තියෙන සමහර ගාථා උත්තාමත්ති ධනං අත්ති ඉති බාලෝ විසංයති අත්තාපි අත්තමෝ නැති කුතෝ කුත්තා ධන කුතෝ ධනං කියලා එහෙම සඳහන් වෙන්නේ පුතුන් මට පුතුන් නැත ධනය ඇත ඇතිව ඉස්වා බාරා විහිසින් සමාත කනවලක් නැත කොහොමද පුතුන් කොහොමද ධනය කියලා එහෙම ඉස්සරහට මේ සමාත කනවලක් නැති කියන අදහස අන්නර අනන්නේ දෙවි අනාත්ම සංයාව අර ශූන්‍යතාවට නැඹුරු වෙන පැත්තෙන් මෙතන කියන්නේ ශූන්‍යමිතං අත්තේනවා අත්තේනවා මෙතන ආත්ම වශයෙන් ගත යුතු දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැති කියන අදහස. ඒකට මේක දෙමින් මද සමහර විට ශුන්‍යත කියන වචනයට සමහර කෙනෙක් බයයි. යම් යම් හේතුන් නිසා මේ වචනේ ඒකම නිසා තමයි අපි පළමුව දේශනාවේ සඳහන් කළේ අර ශුන්‍යතාවපති සංයුක්ත සූත්‍ර කල්යාණදී ඒවා ගැන සංඝයා වහන්සේලාගෙන සැලකිල්ල අඩු වෙන බව ඒවට කන් යොමු නොකරන බව ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව බුදු පියාණන් වහන්සේ කල්ප බාන අනාගත බයන කීට දක්වලා තිබෙනවා අන්න එතකොට මේ ශුන්‍යස කියන වචනේ ඇති වැදගත් තම අපිට පේනවා සමහර සූත්‍ර දේශනාවලදී විශේෂයෙන්ම දැන් අර සුත්තනිපාතේ පාරායන වගේ සාමාන්‍ය ගැඹුරු කොටස් ධර්ම කොටස් තිබෙන ග්‍රන්ථයක් තමයි සුත්තනිපාත. ඒ පාරායන වගේ විශේෂයි අටක පාරායන වගේ දෙක මේ පාරායන වගේ තිබෙනවා මොග්ගරාජ මානව පුච්ඡා කියලා මොග්ගරාජ කලත් මොරා මොන මානවකේ බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා මෙන්න මෙන්න ප්‍රශ්නයක්. කපින් ලෝකං අලක්ඛන්තං මතු රාජාන පස්සති. ලෝකයේ දෙස කවර ආකාරයකින් බලන්න කුව මායා නොදකිවිද? මායාගේ ඇතට හමු නොවේද කියන එකයි. බුදු පියාණන් වහන්සේට දෙන පිළිතුර සුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු නෝගරාජ සදාතතෝ අත්තානි දික්ඛං ඕහච්චෝ ඒවං මච්චතරෝසියා ඒවං ලෝකං අවික්ඛන්තං මච්චුරාජාන පස්සති මෝහ රාජ්‍යය තම කල්හිම සතිමත්ව ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව. සිංහතුල ලෝකං අවික්ඛසු මෝග රාජ සදාසතු. අත්තං දික්ඛි මෝහච්ච ඒවං මච්චතරෝසිය. ආත්මය පිළිබඳ ඒ සියුම් වූගේ දෘෂ්ටිය මුලින් පුටා දම මෙන්න මේ ආකාරයෙන් මායාවෙන් ඊතර වූ මායාවෙන් ඊතර වූ මරණයෙන් ඊතර වූ වන්නේය. සෝලං ලෝකං අවික්ඛන්තං වච්චුරාජාන පස්සති ලෝකයේ දසනේ විදිහට ශූන්‍යට වශයෙන් බලන තැනත්තාව මාර්යාගේ මති මුත්‍රාජයා මාර්යා නොදකි. කියනකොට මෙතනත් අපිට පේනවා මේ ශූන්‍යතාව පිටාව කාණී මේ මුල් මහත් ධර්මයේ අර ලෝක ධාතුව වගේ මේ ශූන්‍යතාව තුන්වත්ටයි නඳුරවන්නේ. මේ ශූන්‍යතාව නිසාම තමයි ඉතාමත් වටිනා පාඩයක් සඳහන් වෙනවා චූල තණ්හා සංකේ සූත්‍රයේ නදුන් සංගී චූල තණ්හා සංකේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම ශක්‍රය ඒක කියන්නේ ශක්‍රයට දෙසු එක්තරා විශේෂ දේශනාවක සඳහන් පාඩයක් ඇටියට සබ්බේ ධම්මා නාලං අභිනේසාය සබ්බේ ධම්මා නාලං අභිනේසාය ඊටම කෙටි පාඩයක් නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා කිසිම දෙයක් මේක සිංහලට නගනකොට සබ්බේ කියන හැම දෙයක්ම නමුත් මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ අපිට කිසිම දෙයක් කිසිම දෙයකට කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශණයෙන් නොගතිය යුතු බව මෙතන අදහස්. අභිනිවේෂ කියලා කියනවා දැන් අපි සමහර අවස්ථාවල පරිවර්තනය කළා රිංගා ගැනීම කියලා. දෘෂ්ටි පිළිබඳව විශේෂයෙන්ම මේ අභිනිවේෂ කියන වචනේ යොදනවා. දෘෂ්ටි වලට රිංග ගන්නවා. අනිත් ස්වභාවයක් ලෝකයාගේ සිත්වල තිබෙනවා. අර යම් කිසි දෙයක් නැවුවට පස්සේ ඒක ඇතුළට රිංග ගන්නවා. මේ අභිනිවේෂ කියන වචනේ ඒ රිංගා ගැනීම අදහස තිබෙනවා. සම්බ්බේ ධම්මා නාලං අභිනිවේෂාය කියන්නේ කිසිම දෙයකට ආරක්ෂාව බකපාගෙන ආත්ම වශයෙන් අරගෙන අතුල් වෙන්න සුදුසු නැහැ. කිසිම දෙයකට දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය කරන්න අල්ලගන්න සුදුසු නැහැ කියන එකයි තියෙන්නේ. සබ්බේ ධම්මා නාලං අපි නිමේසා. මෙන්නේ වටිනා ධර්මය ගැන කල්පනා කළ බලනකොට මේ සබ්බේ ධම්මා නාලං අපි නිමේසාය කියලා මෙතන අපිට පෙනෙන්නේ මේ හැම දෙයකම අතිශූන්‍යත්වයයි. ඒවා මේ හැම දුකම සබ්බේ ධර්මා කියන හැම දෙයක්ම කියලා ගන්න. මනසට අරමුණු වන යම් තාක් දේවල් තිබෙනවා නම් ඒ හැම එකකම ශූන්‍යත්වය. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට මේ එක්තරා වටිනා සූත්‍රයක් සොයා ගන්න පුළුවන් වෙනවා අනුත්තර නිකායේ අටකනිපාතේ. මේ මූලික සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අසනවා දැන් මහණෙනි නුඹලාගෙන් ඒ අන්‍ය තීර්ථක පරිත්‍රාජකයන් ඇසුවොත් මෙන්න මෙහිම ප්‍රශ්න මාලාවක්. නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ? මොනවාද ප්‍රශ්න? සංගෝලතා ආවුසෝ සබ්බේ ධම්මා. සංසම්භවා සබ්බේ ධම්මා. සංසමුදයා සබ්බේ ධම්මා. සංසමෝසරණා සබ්බේ ධම්මා. සංපමුඛා සබ්බේ ධම්මා. සංආධිපතියා සබ්බේ ධම්මා. සංකරා සබ්බේ ධම්මා. සංකාරා සබ්බේ ධම්මා. කියලා මේ ප්‍රශ්න අටක් කරනවා. ඒ ප්‍රශ්න අටේ අපි අර්ථය ඉස්සෙල්ලා ගන්නේ. දැන් අනේ තීර්ථක බයිද්වාක්යෙන් ඉඳලාගෙන අහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මොනවද? සබ්බේ ධම්මා අර කලින් කියපු සබ්බේ ධම්මාම මෙතන හැගෙන්නේ. ඒ සියලු ධර්මයන් එහෙම නැත්නම් හැම දෙයක්ම. හැම දෙයකම මුල කුමක්ද? තින් මූලකා සබ්බේ ධම්මා. හැම දෙයකම මුල කුමක්ද? සිය සංදවා සබ්බේ ධම්මා. හැම දෙයකම හටගන්න ප්‍රභවය කුමක්ද? තින් මූලකා සබ්බේ සෝ සංගුවා සබ්දේ ගන්න හැම දෙයකම පැනනගීම සමුදේ කියන එක ප්‍රතිසමුත්පාදයේ හැඟවෙන වචනයක් වෙන සමුදේ සින් සංගුවා සබ්දේ ගන්න හැම දෙයකම පැනනගීම උදාව කුමක්ද සින් සමුසරණා සබ්දේ ධම්මා හැම දෙයක්ම ගිහිල්ලා කොතනට දෙකතු වෙන්නේ හැම දෙයක්ම එක්රස් වීම කොතනද ඊළඟට සින් සංගුවා සබ්දේ ධම්මා හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොටගෙන ඇත්තේද? කුමකට පෙරටුව පෙරටු කරගෙන ඇත්තේද? කුමක් පෙරටු කරගෙන ඇත්තේද? සමාධිපති යාකබ්බේ ධම්ම. හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද? ඒ කී උත්තරාකබ්බේ ධම්ම. හැම දෙයක්ම උතුරු කොට එහෙම නැත්නම් අන්න දෙයක්ම මුදු උතුර කියන කෙනකේ උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා. දැන් ලෝක උත්තර කියන ගමන් ඊතර වීම කියන අර්ථය තිබෙනවා. මෙතන උත්තර කියන අර්ථ වශයෙන්ම මේ මුදුන් ඉහළම තැන ඉහළම තැන ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨම දෙය ඒකම මුදුන කියන අදහසක් තියෙනවා. ඒතර වීම කියන අදහසටත් මේක ළඟයි. බොහොම ගැඹුරු අර්ථ රාශියක් තිබෙනවා උත්තර කියන වචනේ. මේ උත්තරාකබ්බේ ධම්ම. තම දෙයකම උත්තර අවස්ථාව. නැත්නම් ඉහළම තැන කොතනද? මුදුන කොතනද? ඊළඟට සංඛාරාකබ්බේ ධම්ම. හැම දෙයකම හාරය. තුනක්ද? මේ ප්‍රශ්න අටවියා මේ සංඝයා වහන්සේලා කියනවා. දැන් අපිට නම් මේකට උත්තර සොයා ගන්න බෑ. ඒ විදිහ අවස්ථාවල සංඛ්‍යාවන්සලා ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකනෝ බන්තු සම්මා භගවන් යච්චිදා භගවන් ප්‍රතිකරණා බග කියලා ඒ විදිහට භාග්‍යතුන් වහන්සේගෙන් අපිට මේ ධර්මය ලැබුණේ. භාග්‍යතුන් වහන්සේම අපේ මේ තුන් වහන්සේ අපේ පිළිසරණ භගවතෝ සුත්තා වික්ඛුදාරේ සංකී කියලා භාග්‍යතුන් වහන්සේට මේ කාරණේ ලැබිලා අප අපිට කියලා දෙන්න අපිට නම් තේරෙන්නේ නැහැ කියලා ඔන්න ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට මේක පිළිතුරු දෙන්න සිද්ධ වුණා. මේ අහුවත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එකයි ඊළඟට කියන්නේ. මෙන්න මේ ඒ ඒ අන්‍ය තීර්ථ පරිද්දාගෙන් නුඹලගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න මේ ප්‍රශ්නට අහුවත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා ඊළඟට බුදු පියාණන් වහන්සේ පිළිතුරු අටක් දෙනවා මොනවද? සංග මූලක අවශ්‍ය සබ්බේ ධම්ම. ඒ කියන්නේ හැම දෙයක්ම සියලු ධර්ම වන්නේ නැත හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේ. ඊළඟට ඡන්ද මූලක ආවුස සබ්බේ ධම්මා මානසිකාර සම්භාවා සබ්බේ ධම්මා හැම දෙයක්ම මානසිකාරය මෙහි කිරීම සම්භව ස්ථානයේ නැත්නම් ප්‍රභවයේ ආරම්භ ප්‍රභව ස්ථානයේ කොට ඇත අටගම් කොට ඇත ඊළඟට පස්ස සංවිදා සබ්බේ ධම්මා හැම දෙයක්ම ස්පර්ශයේ සමුදය සමුදය ස්ථානය කොටගෙන ඇත. අත තනලගීම තනලගීම ස්ථානය හැටියට අරගෙන ඇත. වේදනා සමකරණා සබ්දේදම්. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක රැස්වීම හරියට අර පරාල ටිකක් ගිහිල්ලා කුළු මුදුන් වලට එකතු වෙනවා වගේ ඒක ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමකරණා සබ්දේදම්. වේදනාවට එකතු වෙන්නේ. ඊළඟට සමාධි ප්‍රමුඛා සබ්දේ ධම්මා හිං සංඛා කියන ප්‍රශ්නේ ඉදිරි කර මොකද්ද කුමක්ද ප්‍රමුඛ කරගෙන තිබෙන සමාජීය ප්‍රමුඛ හැම දෙයක්ම සමාජීය ප්‍රමුඛ කරගෙනයි තිබෙන්නේ අර තුන් ආධිපතිය සබ්බේ ධම්මා කියනකට පිළිතුර කතාවිතකය සබ්බේ ධම්ම හැම ධර්මයක්ම හැම දෙයක්ම සතිය අධිපති කොටගෙන තිබෙනවා අනුත්තර සබ්බේ ධම්ම හැම දෙයකම උත්තර තැන එන්නත්නම් ඊතර වීම ස්ථානය මුදුන් මුදුන් තැන ඊළම තැන ප්‍රඥාවයි සංයුක්තරා සබ්දේ විමුක්තිකාරා සබ්බේ ධම්ම හැම දෙයක්ම ක්‍රම සාරය හරය විමුක්තියයි එතකොට මේ මේ සූත්‍රයේ බුද්ධඝාන වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ ප්‍රධාන මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතු තිබෙනවා ඇයි බුදු පියාණන් වහන්සේ මේ අසුරක් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට. නුඹලගෙන් අහුවොත් මෙන්න මෙහෙම කියතල්ලා කියලා. ඒ ප්‍රශ්නයක් දැනන මොනවත් නැහැ. මේකට හේතුව අපිට හිතා ගන්න පුළුවන් දැන් බුද්ධ කාලයේ ඒ හිතිය නොයෙකුත් ඒ තීර්ථ ගන්න තීර්ථකින් අතර ශ්‍රද්ධාත්මන ආදීන් එහෙම අතර මේකත් මතභේද තිබුණා මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් වන්නේ කොහොමද? දෙයක හරය කුමක්ද? ওই විදිහේ ප්‍රශ්න ප්‍රශ්න ඒගොල්ලෝම හදාගෙන ඒගොල්ලෝට ඒකට හොඳට උත්තර හදාගෙන හිටියේ. බුදු පියාණන් වහන්සේගේ අනාත්ම ධර්මය තමයි මේකට උත්තර දෙන්න අමාරු. ඒක නිසා අර සංඝයාණන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණා අපිට නම් තේරෙන්නේ නැහැ ඌ අභාග්‍යතුනාතුන් කියන්නේ කියලා. ඒ ඒ අන්නේ තීත්‍යයෙන් යොදාගෙන තිබුණු පිළිතුරුමවාද ආත්මවාදය ඊශ්වර නිර්වාණවාදය අනුව ඒවා මේ අනුගමනය ප්‍රශ්නවලින් පටන් ගත්තා. එහෙම නැත්නම් මේවායි සාරය, හරිය තමයි ආත්මය, ආත්ම සාරය. උඹට ඒගොල්ලන්ට තිබුණා හොඳ පිළිතුරු රාශියක්. මේ හැම දෙයක්ම පිළිබඳව. දෙයක් කියන එක දැන් දෙයක් කියන එක මහා දර්ශන දාර්ශනිකින් අතර ලොකු ප්‍රශ්නයක් තමයි මේ යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ කාලෙත් ඒ ප්‍රශ්නේ හැම දෙනෙක්ම අහන ප්‍රශ්නයක්. ඒ තරම් ගැඹුරු කාරණා. එතකොට මේ සූත්‍රයේ අවසනාවකට වගේ මේ සූත්‍රයේ අතු ආදී මේ කාලේ විවරණය මාර්ගයේදී මොන මේ මේ ගැඹුරු අංශය ගැන තරම් දැකීමක් නැතිව මෙතන අරගෙන තිබෙනවා මේ කුසල් ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක් දෙන්න උත්සාහ කළා කියන මේ සූත්‍රයෙන්. මොකද අර ඡන්ද කියන වචනේ තියෙනවා මෙතන බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඊළඟට සති කියලා වචනයක් තියෙනවා සමාධි කියලා තියෙනවා ප්‍රඥා කියලා වචන දෙකකින් විතර තියෙනවා මේක මේ මේ අහන්නේ මේ කුසල් ධර්ම ගැන මේ ධර්මයේ තියෙන කුසල් ධර්ම වල මූල මොකක්ද කුසල් ධර්ම හටගන්නේ කොහොමද ගැන කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල අකුසල දෙකම තම බලපාන එක්තරා මූල ධර්මතාවක් මෙතන ප්‍රකාශ වෙන්නේ. දැන් ධම්මපදයේ මුල් ගාථා දෙක දිහා බලුවාම ඒ මුල් ගාථා දෙකේම කුසල් අකුසල දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ මනෝකුබ්බංගමා ධම්මා මනෝසෙක්ඛා මනෝමය කියන පද දෙකෙන්. ඒ ධාතහ දෙකෙන් එතන සඳහන් වෙන්නේ අර යම්කිසි පොදු ධර්මතාවක්. මනෝකුබ්බංගමා ධම්මා මනෝසෙක්ඛා මනෝමය මේ කාලේ කොයි ආකාරයකට දේරුවත් ඒක මූලික අදහස ගත්තොත් එතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගම කර ඇත්තේ මනස මුල් කරගෙන මනෝ මනස කුබ්බංගම මනෝ කුබ්බංගම ධම්මා මනෝසෙත් මනස ශ්‍රේෂ්ඨව කොට ඇත්තේ මනෝ මනසින්ම සකස් වූ දේවල් මේක කුසලුත් වෙන්න පුළුවන් අකුසලුත් වෙන්න පුළුවන්. අන්නේ විදිහේ මේ දෙකත්තම අරගෙනයි මෙන්න මේ සූත්‍රය තෝරගත් තෝරගත්තේ තෝරගත්තේ එතන විශේෂයෙන් තවත් යුතු දෙයක් තිබෙනවා දැන් ඡන්ද ආදී වචන පසු කාලෙක මේ මේ ඒකාන්ත කුසල ධර්මය කියලා තෝරන කෙනෙකුත් තිබුණා. දැන් අපි කියන වචනේ දුතු තන හැමතැනම සම්මාදකී කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක අර කුසල ඡන්දේ පස්චිකම්මතා ඡන්දය ඉදිරියට යොදලා පරිවර්තනය කරන්නේ. නමුත් මේ ඡන්ද කියන මේ බුද්ධ දේශනාවේ විශේෂත්වයක් කියන බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ ශ්‍රෝත්‍රියන්ගේ අවබෝධ ශක්තිය අනුව සාක්‍රමයේ ඕපනයික වශයෙන් ඒ ශ්‍රෝත්‍රියන්ගේ අවබෝධ ශක්තිය දිනු කිරීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. සමහරවිට දේශනාව ආරම්භයේදී පදයට යොදන අර්ථය නෙවෙයි දේශනාව අවසාන වෙනකොට තියෙන්නේ. අන්න ඒ විදිහේ ක්‍රමයක් තියෙනවා. ඡන්ද කියන වචනේ හොඳ හොඳ අර්ථයකුත් තියෙන නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියලා කියන ඡන්දයන් අභං කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්න එතන ඡන්ද කියලා කියන්නේ සංහාව. ඒකාන්ත වශයෙන් අර සංහාව වශයෙන් ලෝකයා ගන්න ඉක්ලේශ කර්මය පිළිබඳව ඒක හඳ හඳවන්නේ. ඡන්ද ඡන්ද රාග ආදී. ඊළඟට අනිත් දැන් ඡන්ද ඡන්ද ඉද්ධපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට කලකන. නමුත් ඒක ඒ කුසල කර්මයක් මුහුකමනේ අර අර ඡන්ද පෞලට අයිති නැති දෙයක් විදිහට සැලකන්න අරකයි. ඒ බව අපට හොඳට තේරි වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. මේ අතුරු සූත්‍ර සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා මේ පදෝතාර්ථය දුරුම් කීමේදී. සංගියේ සූත්‍රයක් තියෙනවා සලායතන වර්ගයේ ඉදිරිපාද ඉදිරිපාද සංයුත්තේ සඳහන් වෙනවා උන්නාබිනති ප්‍රාඥණේ ආනන්දහාමුදුරුවෝ දකින්න අවිල්ලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ මේ ඡන්ද කියන වචනේ පිළිබඳ කාරණයක් මෙතන ඒ ඒ ඉදිරියටන්ති සඳහන් වෙන්නේ ඒ දවසම අහන ප්‍රශ්නය හිමත් සංඝෝ ආනන්ද බගවති ධර්මචර්යන් දුක්ති ආනන්ද භවත් ආනන්දය මේ භාග්‍යවතුන් වහන්සේ දෙත ධර්මචර්යා බඹතරවත් බඹතර වාදයක් කරන්නේ කුමක් සඳහාද කුමක් කුමක් පිණිසද උපසාදන ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා සංඝ පහනක්ඛං සෝබ්‍රාහ්මන භගවතු බ්‍රහ්මචාරියන් දුස්සති ප්‍රාත්ම බුද්ධානන් වහන්සේ භාගවතුන් වහන්සේගේ බ්‍රහ්මචාරිය වහන්නේ සංඝය ප්‍රමාණය කිරීම සඳහා ඊළඟ තහනම් මේ බ්‍රාහ්මණයා මේකට යම් කිසි ප්‍රතිපදාවක් මාර්ගයක් තිබෙනවද අපි අපි තනබෝ ආනන්ද මාර්ගයේ අතිපටිපදා මේ කාරණය සඳහා මේ ඡන්ද ප්‍රහාණය සඳහා යම් කිසි මාර්ගයක් ප්‍රතිපදාවක් තිබෙනවාද කියලා. ඒකේ කියලා ආනන්ද සානලට ත්‍රිතු වෙන කුමක්ද දෙන ඊළඟට මේ මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි මෙතන වැඩිලක් කාරණේ තිබෙන්නේ ඉදිරිපත් කරන්නේ අර ඉදිරිපාදහතර. ඡන්ද සමා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවීති. වීර්ය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවීති. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉදිපාදං භාවීති. විමංසා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉතිවාදං භාවීති කියලා ඡන්ද චිත්ත විරිය ඡන්ද විරිය චිත්ත විමංසා කියන සිද්ධාද හතරයි මේ මේ ඡන්දය නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා ආනන්ද සාමණේරයන් පිළිතුරු දෙනවා. ඒ අවස්ථාවේ බ්‍රාහ්මණයට මේක මහා ගැටලුවක්. උන්නම් මේක මේ නැති වෙන්නේ නැහැ නේ තිබෙනවානේ මේ ඡන්දය ඉතුරු වෙනවානේ. ඡන්දෝනික පන ඡන්දම් පදහිස්සති මේකං තහන නුජ්ජති. ඡන්දයෙන් ඡන්දය නැති කරනවා කියන එක මේක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවල සානාතික උපමාවක් හැටියට දක්වන්නේ වන් බ්‍රාහ්මණය නුඹ මේ ආරාමයේ තියෙනකොට යම් ඡන්දයක් තිබුණා මේ ආරාමයට වීම සඳහා මෙතෙන් ආවට පස්සේ ඒ ඡන්දය ප්‍රතිපස්සක් දෙයකින්ම ඡන්දය ප්‍රතිපස්සක් දෙයකින්ම ඒක ඒ ඡන්දය සංසිඳුණා. අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියලා කියන්නේ ඡන්දය කියලා කියන්නේ සංඥාව නැති කිරීම කියන ඒක සංනාව සඳහා මෙතන මුලින් ඉවරලා තියෙන්නේ ඡන්ද කියන අදහස. මේ ඡන්දේ නැති කිරීම සඳහාමයි මේ ඡන්ද ඉදිපාදී භාවනා කරන්නේ. භාවිතේ. ඒකෝද මෙතන මෙතන වචන පිළිබඳ ප්‍රශ්නයක් නෑ මෙතන. මේ ඡන්ද ඉදිපාදියත් අර අර ඡන්ද පවුලකම අයිති එකක්. මුළු මහත් ඡන්ද ප්‍රහාණය සඳහා මේක මධ්‍යවගති පදාය විශේෂ මූල ධර්මයක් මේක. මුළු මහත් මේ මේ ඡන්ද ප්‍රහාණය කිරීම සඳහා ඡන්දයක් ඕන වෙනවා. මේ ඡන්දය කියන වචනයට සමහර කෙනෙක් බොහොම කැමති මේ සම්මෝහ කියන වචනයට අකමැති. ඒක නිසා සමහර විට මේ දැන් නිවන් දැකීමට තිබෙන සංහාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධයි කියලා හිතන ඉඩ තියෙනවා. නමුත් මහා තවත් දේශනාවක් ඒකත් ආනන්ද සංඝාන් කියන උත්තරා දිලන් දික්ෂුන්කට කරපු දේශනාවක තිබෙනවා සරණං නිකාය සම්මුන් පදහත කියලා. මේ ඒකේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ ඒ විශේෂ කාරණයක් එතන හැදෙන්නේ. සංඥා නිස්සාර සංඥා මොකද? සංඥාව උපකාර කරගෙන සංඥාව නැති කරන්නේ කියලා. හැබැයි එතන සංඥාව කියන්නේ අර ඕලාරික සංඥාව නෙවෙයි යම් කිසි කෙනෙක් වල අහවල රහත් වුණා කියලා අහන්න ලැබුණාම එයා රහත් වෙනවනම් මාත් රහත් වෙන්න ඕන කියලා. එක්තරා විදිහක සංඝාවක් විතරක් තියෙනවා. ඒකම සිල් සංඝාවක්. නමුත් ඒ සංඝය උපකාර වෙනවර සංඝාවක් කියලා කිව්ව සංඝා. ඒක නිසා මේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන්නත් දෙයක් නැහැ. මෙතන ඇත්ත වශයෙන්ම නිවන පිළිබඳව සමහර විට රති කියන වචනේ පවා සමාවිත වෙනවා. සම්මුඛ රතෝ හෝති කියනකොට බලනකොට මේක මහා පුදුම වචනයක්. සම්මුඛ රතෝ හෝති සම්මා සම්බුද්ධතාව කියලා. සම්මා සම්බුද්ධතාව සම්නක්ෂය කිරීමට ඇලිලා. අපි කියන වචනේ සමහර විට නරක වචනයක් විදිහට සලකනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල තිබෙනවා අර අර යමක් මුල් කර යමක් උපකාර කරගෙන තවත් එකක් ඉවත් කිරීමේ මේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මය අනුව අර ඡන්ද කියන වචනේ සංඥා කියන වචනේ සමහර විට නෙක්ඛම් නොතිත් දෝමනස්ස ඔයාගේ මිනිසුත් හදවතල තියෙන මේ නිවන් දකින්නට තියෙන ආශාව පිළිබඳ. ඒක නිසා මෙතන මේ ඡන්ද මූලකා සබ්දෝ ධර්මා කියන එක ආශ්‍රයෙන් ගතිය තුනයි මේක කුසල් ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කිත්නේ කියතුත් කියතොත් කියන්න තියෙන්නේ මිච්ඡාගත මිච්ඡා සමාධිය ආදී පද සූත්‍ර දේශනාවට වල සංගිතය යෙදලා තිබෙනවා. එතකොට දැන් අපි මේ මේ මෙතන කියන මේ ධර්ම කොටස වල ඇති එකිනෙකට ඇති සම්බන්ධතාවක් ඒක පිළිබඳව යම් කිසි ගැඹුරු අර්ථයකට අද කියලා අපි දින කළ බලමු. සංඝ මූලක අවශ්‍ය සබ්දේ ධර්ම. අපි උපමාවක සිහි කරගෙනම මේක තෝරන්න බලමු. එතනම යම් කිසි කෙනෙක් කුඩයක් අරගෙන කිච්චු වෙනවා අහක දාන්න තිබෙන කසල ගොඩක්. මේ කුඩියට එකතු කරලා දාන්න. ඉසි කරන්න. එතකොට උන එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ බුද්ධලා කියලා කියන්නේ ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩක් එකක් හැටියට අරගෙන තිබෙනවා. පහත් වෙලා මේ කූඩුවට කතරකට පුරවනකොට මේක ඔන්න එක පාටම දකින්න නැනිකා. කතරකට දෙයක් තුනක් නැනික නැනිකමයි කියලා ඉතින් නැනිකට අනිරට නැනිකයි නැනිකටයි ඡන්දය දෙන්නේ. නැනික පිළිබඳ ඊළඟ ඡන්දය කියන අනිත් ඡන්ද මූලකා උත්සබ්දේ ධම්ම. අර කතර ගොඩක් හිරියට තිබුණේ කියන්නේ අන්න නැනිකත් අනුපන්න. ඡන්ද මූලක ඡන්දය තමයි මුල්ු මේක. ඊළඟට මානසිකාර සම්භව මෙනෙහි කිරීම නිසා අරක මේ මේකේ ප්‍රභාවය හට ගැනීම මෙනෙහි කිරීමයි. කාර්යදී ගන්න පුළුවන් මනික උපන්නේ අර මනික පතලේ හරි තව කොතනක හරි එදෙනෙ කියලා. නමුත් මේක මනික මේ බුදු දානන් වහන්සේගේ මනෝ සිද්ධාංගම ධම්ම මේ ධර්මතාවට අනුව ඔන්න උපදින තැන ඊළඟට කියන්නේ. මුල්ුනේ සම්බයයි ඊළඟ හතරන ස්ථානි මනසිකාරයයි එනි කිරීමයි අත් සංදයා සබ්දේ ගන්න. අර අපට පරිචය වෙන අරගෙන නික. විශේෂ දෙයක් හැටියට අර කසල බෙදී කියන අනිත් දේවල් අතරින් මේක පිළිබඳව ස්පර්ශයක් මේ අහි අහි ගැටුණා මේක. අන්න පස්ස සමුදය. වේදනං සමෝකරණ මේ වෙනක දැක්කත් එක්කම අර ඒ පිළිබඳ සැප වේදනා රාගයක් හිත හිත හිත පිළිබඳව රාගයක් හිතේ ඇති වුණා. වේදනා සමෝකරණ අය ඔක්කොම ගිහිල්ලා ඉතු වෙන වේදනාවට. වේදනා සමෝකරණ. ඊළඟට සමාධි සංකා. ඒකට මෙතන මේ කියන්නේ මිත්‍යා සමාධිය වෙන්න පුළුවන්. නමුත් අර මනිකට හිත ගිහිල්ලා තියෙන්නේ. දැන් මනික මනිකමයි ඒකට සමාධියක් දැන් තියෙන්නේ. මිත්‍යා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. සමාධි ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් විදිහට වෙන් කරගත්තා. ඒකට ඒ කපල කොට ගන්න නැහැ. කපල කොට ගන්න නැහැ. දැන් මේ පිටින් එයාගේ භාවනාව. අර මනිකට. ඊළඟට කතා විපතේ වාසක් දෙනවා. මේ මේ අධිපතිකම මේ යම් කිසි දෙයක් අවදීකින් වෙන් කළා. ඒක ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට නොසිරුන් සතියක් අවශ්‍යයි. විචිත්ත බව කියනවනම් වෙන දේවල් වලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය, ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේක අධිපතිකම කරන්නේ සතියයි. උත්සාහය වෙන්න පුළුවන්. නමුත් ඒ මනිකතයි දැන් සතිය ඉදලා තියෙන්නේ. අරක කරගෙන මේ මනිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් දැන් කරගත යුතු දෙයයි ඊළඟට තියෙන්නේ. සංයුක්තරා සබ්බේ ධම්මා. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේක විනිවිද දැකලා නැනික විනිවිද දැකලා ආයිත් මේක කසල කොට තම අයිති දෙයක් බව වටහා ගැනීම කරන්න තියෙනවා. සංයුක්තරා ඒ පිළිබඳ ප්‍රඥාව මේ මුළු මහත් ලෝක කසල කොට වෙන එකක් මේක නැනික දෙයක්. අර අර තරම් අර ලෝක විනාශී විනාශ වෙන සාමාන්‍ය අඟුරු ගුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම අර ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මනිකෙන් විතර වුණා. සංයුක්තරා සබ්බේ සම්ම. එතකොට මේවායි සාරය අර අනිත් බ්‍රාහ්මණය කියන වගේ ආත්ම සාරයක් නෙවෙයි මෙතන කියන්නේ විමුක්තියයි සාරය. දැන් අර තව සූත්‍රවල මේ මහා සාරෝපමාදී සූත්‍රවල මේ සාරය හරිය හැටියට දක්වන්නේ මේ මුල් මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තිය. මේවායි නිදීමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා මේ සංකල්ප කොටස් එකතු කරගෙන මේවා කරවහ ගැනීමයි කියලා. නමුත් ඒක නෙවෙයි. මේ සංකල්ප විහිඳ දැකලා ඒවයින් ඊතර වීමයි ඊතර වීමෙන් ලැබිය යන විමුක්තියමයි මේක කාර්ය විමුක්ති සාරා සබ්බෝ ධම්මා මේ සංකල්පය මේ මනික පිළිබඳ ඒ ඇති කරගත්තු මේක ලෝකයෙන් වෙන් කරලා 아무තු දෙයක් වටිනා දෙයක් කියලා සංහා මාන දෘෂ්ටි වශයෙන් මේ ඇති කරගත්තු සංකල්ප රාශිය නැතිවීමෙන් මනික අහුති වුණා. අන්න ඒක තමයි විමුක්තිය. එන්නේ විමුක්තිය නෙදුණා. මනිකින් නෙදුණා. සාරා සබ්බේ ධම්මා. ওই විදිහට මෙතන මේ තාමත් වටිනා සූත්‍රයක් විදර්ශනා කර්මස්ථානයක් කරගත හැකි තරම වටිනාම සූත්‍රයක් මෙතන තිබුණේ මෙන්න මේ මේ විදිහට මේ ප්‍රඥාවෙන් දැකලා ඒ ඒ මුදුනම අන්න ඒකම තමයි මේ යම් කිසි මනසට අරමුණු වන ධර්මයක ඇති හරය හැටියට ගත යුත්තේ. හරය හැටියට ගත යුත්තේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේ හැම දෙයක්ම කර්මස්ථානට අරමුණු වෙනවා. ඒ නිසාම තමයි අතීතයේ රහතන් වහන්සේලා මේ මහන්සියලා පිළිබඳව ඒ අමුතු අමුතු පුදුම අර්ථ හිතාගන්න බැරි තරම් පුදුම විදිහේ කර්මස්ථාන තිබෙනවා. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්භන දැන් සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා හේතු සහිතව ආධිකරණිකයට සමනන් කරන සමහර කර්මස්ථාන විසභාග ආරම්භන පුරුෂයෙකුට නම් ස්ත්‍රියක ස්ත්‍රියකට නම් පුරුෂයෙකුට ඒවා හේතු සහිතයි මම ඒසාද සමහර උත්තර කුමුදීගේ මල අනුසෝණී තිබෙන මල සිරු බකලා සමහර සමහර සංඝයා වහන්සේලාට ඒ රාගය උදන්න බව ඒ විචේර ගාතාවල සඳහන් වෙනවා නමුත් මේ තේරගතාව තවත් වටිනා සූත්‍ර වටිනා තේරගතාවක් සඳහන් වෙනවා ලාභසමාල තේරගතා කියලා. ලාභසමාල ස්වාමීන් වහන්සේ විසුදාග ආරම්භණයක් මුල් කරගෙනයි රහත් වුනේ. ඉතින් ඒ සඳහන් වෙන ওই සාමාජික වචනෙන් වගේ මම එක දවසක් ඉන්දපාතේ යදියා මහාමාර්ගයට දැක්කේ කියලා මෙන්න සූර්යනාග මැදේ එක්තරා ආශ්‍රාංගනාවක් බොහොම ලස්සනට කරතිලා නටනවා. සැකෙන්නේ මොකද වුනේ? සතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනව පාදුරව නිදිදා සමතික්කන අතුල චිත්තං විමුක්තිනේ පස්ස ධම්ම සුධම්මතං ඒක ඒ නාටිකාංගනාව දෙස බලුවා මොකක්ද මේ සද්ද කියලා ඔළුව උස්සලා බලුවා හැටි මොකද උනේ සතෝ මේ මානසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ඒ අවස්ථාවේ මට යෝනිසෝ මානසිකාරය යෝනිසෝ නෙවෙයි යෝනිසෝ මානසිකාරය හටගත්තා ආදීනව පාතු රහු මේක ආදීනව පක්ෂිය මට වැටුණා මේ කුඩා සම සමතිත්තක මේ නිදාව නිදේදව හොඳට මට පිළිතුවා අත සතෝ චිත්තං මුචිමේ මොහොතේ මගේ සිත විමුක්ත වුණා අස්ස ධම්ම සුධම්මතා මේ ධර්මයේ සුධර්මතාව බලව ඔන්නේ ධර්ම සුධර්මතාව එලි කරගන්න මේ සූත්‍රය තෝරන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කළා නෙවෙයි මේක අර විචා සමාධියෙන් හෝ අර මනික පිළිබඳව අර සිතිවිලි ගහනාවක් ගිහිල්ලා අර සතියක් සමාධියක් මිත්‍යා සමාධියක් පාවුණාක් ඇති වුණා නම් යම් කිසි අවස්ථාවක යෝනිසෝ මනසිකාරයවම මේක පිළිබඳව ඒක ඒක ඒ ක්ෂණයෙන්ම අර සම්දික්ක අකාලික ඒ හිතස්සික කියන ඒ ධර්ම නියාමතාව අනුව ඒ ක්ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා. අන්න ඒක නිසා තමයි අපිට අර සමහර අර අතීතයේ සමහර විට මේ බ්‍රාහ්මණීන් එහෙම නොතිත්තර තම තමන්ගේ ඥාන භාවනා එහෙම කරලා බුදු පියාණන් වහන්සේලාට එනවා. සමහරට එක දායකපදයක් අහලා කොහොමද මේ රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. මේක මේ එක්ක බුදු පියාණන් වහන්සේගේ තාත්‍යාරය නිසා වුණේ නැත්නම් ඒ කාලේ හිටි පින්නතිය කියලා ඉඳිද්ද මම මෙතන තියෙන ධර්ම තාත්‍යාරය ගැන ටිකක් කල්පනා කරමින් නෑ බොහොම අය. මේ ධර්ම තාත්‍යාරය අනුව අපිට කල්පනා කරලා බලුවොත් ඔන්න දැන් අපිට කියන්න පුළුවන් දැන් සමහර කෙනෙක් දුර දුන්නක් පායනකම් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද දන්නේ නැහැ. නමුත් ඥානවන්තව අර උද උදාසන අර ගලක පොළයට එල්ලෙන සීදින්දක් සීදින්දක් ඔස්සේ ඉර පායනකොට ඒ හරියට ඉලක්ක යල්ල බැලුවොත් ඔය අසූර්ය රත්නයේ තියෙන සියලුම වර්ණ සංකල්පනේ ඒ සීදින්ද තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි අකර්මස්ථානයක් කරගත්තොත් අන්නේ විදිහට මේ මුළු මහත් ධර්මයම අර සත්‍විස් ගෝතිකාකී ධර්ම ආදී හැම එකක්ම අර අර සමහර විට විසුදාගාරම්මනේ පවා අර යෝනිසෝ මනසිකාරා යෝනිසෝ මනසිකාර කියන වචන දෙක දිහා බලුවාම සාමාන්‍යයෙන් අර ශාස්ත්‍රීය වශයෙන් බැලුවාම අහසට පොළොව වගේ පළල්. සම්මා සම්මාදිට්ඨි මිත්‍යාදිට්ඨි කියලා වචන දෙක බැලුවාම අහසට පොළොව වගේ පළල්. ඒකයි. නමුත් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඉතාම සුළු වෙනසක් කියන්නේ. දැන් අර පිළිසුද දියා දැන් කියනක ඉතාමත් කෙනෙකුට පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. පිළිසුදක් ඔස්සේ සමහරවිට අපිට දෙයක් තේරෙනවා. ඔය ඉඳපාගෙන එනකොට ඒ එකම එක විදිහකට එක සමමත්ව සුළු වෙන එකක් කළ හැකියි අර පින්දීමේ තියෙන වර්ණ සංකල්පය නැති වෙන සංකල්පය නොපෙනී යනවා ඒක තියෙන්නේ කරා එක ඉහක් යකට බැලුනම පමණයි කොහොම විදිහක් තියෙන්නේ කර්මයේ පිළිබඳවත් මේ සංකීර්ණික අකාලික ඒකත් දෝපනායක පත්‍යත්තන් වූිත බුගිනියෝ ධර්මයේ ස්වභාවය හොතයි එතකොට එතකොට මේ සූත්‍රය පිළිබඳව අපි දුන්න මේ විග්‍රහය මේ සබ්බේ ධර්මා කියන එක මේ හැම දෙයක්ම කියන අර්ථයෙන් අරගෙන කර විග්‍රහය තවදුරටත් සඳහන් කරන වටිනා සූත්‍රයක් අපිට සොයා ගන්න පුළුවන් වෙනවා අනුත්තර නිකායේ නවක නිපාතයේ සමිද්ධි සූත්‍රය. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට මේ සූත්‍රය මේ කලින් අපි දැන් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුදු කාරණා කීපයක විතරක් වෙනසක් තිබෙනවා. ඒ සූත්‍රයේ හරියට ඒ සූත්‍රයේදී අර සමිති ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගුරුවරයෙක් වගේ හරි ස්වාමීන් වහන්සේ අනු ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා. මෙන්න මේවා හරි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න. තුන් ආරම්මන සමිද්ධි පුරිසස්ස සංකප්ප දුක්ඛා උප්පජ්ජಂತಿ නාම රූප ආරම්මන භන්ති කෝපන සමිද්ධි තේකන සමිද්ධි ලානත්තං ගච්ඡanti ධාතු සුභන්තේති ඊළඟට තේකන සමිද්ධිකින් සමුදවාති පස්ස සමුදවාභන්තේ තේකන සමිද්ධිකින් සමුසරණාති ගෝබනා සමුසරණාභන්තේ තේකන සමිද්ධිකින් පනුකාති සමාධි සමුදාභන්තේ තේකන සමිද්ධිකින් ආධිපතේ යාති අසදාධිපතේ යාභන්තේ තේකන සමිද්ධි කිං උත්තරාති අනුත්තරාභන්තේ චේතන සමිතිකෙන් කාරාති යෝති කාරාභන්ති චේතන සමිතිකෙන් නෝබදාති අමතෝබදාවන්ති ඒ අනුදුයි කියන්නේ මෙතන අමුතු අමුත්තකට කියන්නේ අර මුල් ප්‍රශ්න දෙකක් අද ප්‍රශ්නයක් පමණයි අනිත් හරි අර බුද්ධ දේශනාවේ තියෙන කාරණාවක් දිගේමයි නමුත් මෙතන ඉතාම පැහැදිලි වෙනවා මේ මේ කරුත් සංඥා කියන්නේ සංකල්ප විතරක පිළිබඳව මේක පැහැදිලි වුණා කියලා අතන අර සබ්දේ ධම්මා කියලා කිව්වේ ඒ කියනකොට සමහර විට කෙනෙකුට කටයුතු වෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා ওই විදිහට. දැන් මෙතන තමයි කියනවා කියනවා. මේ අතරු සබුස්ථානාස්වාමි සංකල්ප විකාර. අද අපි පරිවර්තනය කරන මේ ප්‍රකාශ කළ ටික ඒ ආරම්මන සමිති පුරුෂ සංකල්ප විකාරව උපද්ගන්ති. සමිති කුමක් අරමුණු කරගෙන මේ පුරුෂයෙකුට මිනිසෙකුට සංකල්ප විකාරය උපදිද්ද. පිළිතුර නාම රූප ආරම්මනා මන්ති. නාම රූපේ අනුමත කරගෙනයි කෙනෙකුට සංකල්ප විචක්කය තියෙන්නේ. ඒ නිසා සංකල්ප විචක්ක නාම රූපේ මුල් කරගෙන. ඊළඟට තීපං සමිද්දා තීපං සමිද්දී කෝපන සමිද්දී තේ නානස්සං ගච්ඡන්. ඒවා නානස්සයට යන්නේ කොතනද? එතනදී පිළිතුර ධාතු සුභන්ති. ධාතුන් අටලොස් ධාතුන්දී ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයක් නානත්වය කියන්නේ දේවල් නානත්වය කියලා සැලකන්නේ අර අතලස් ධාතුන් අනුවයි ඊළඟට අනිත් හරිය අර කලින් කියපු විදිහටම තේපන සමිද්දිකටම කියන්නේ තේපන සමිද්දි කියලා කියන්නේ අර සංකල්ප විචාරක ගැන ඒ කෙලිමත් වහන්නේ මේ සංකල්ප විචාරක මේ සංකල්ප විචාරක කොමක් අරමුණු කරගෙන හටගන්නේ ආවෘත්ති අරමුණු කියන්නේ සංකල්ප විචාරක කොතනද මානසිකයන්ගේ ධාතුන් අටලොස් ධාතුන් පිළිබඳවයි. ඊළඟට මේ සංකල්ප උචාරක වල සමුදය කුමක්ද? ස්පර්ශයයි. සමීකරණය ඒ චිත්‍රස්නීම කොතනද වේදනාවයි. ප්‍රමුඛවන්නේ සමාධියයි. ආධිපති වන්නේ සතියයි. උත්තර මේකේ ඊතරවන තැන ඉන්නත් මුදුන්ම තැන ඉහළම තැන ප්‍රඥාවයි. එනිසා සාරය විමුක්තියයි අවසාන ප්‍රශ්නය ඒකත් නිවනින් එකම අදාළ දෙයක්. අමතෝ සිංහෝගට මේවා ගිහිල්ලා කොහෙද කොතනද ඕගට කියලා කියන්නේ කොතනද මේක ගිහිල්ලා ගලා බහින්නේ එහෙම නැත්නම් මේක දැකගන්නේ කොතනද අමතෝගට අමෘතත්වයට නිවන තමයි ඒ නිවන පිළිබඳව නම් විශේෂ වචනයක් එතන තියෙන්නේ අමෘතත්වයටයි නිවන ගිලා බහින්නේ හැම දෙයක්ම හැම අර කලින් කිව්වා වගේ හැම දෙයකම තිබෙනවා අමෘතත්වයේ නිවන ලබා දෙන ශක්තිය හැබැයි අර යෝනිසෝමනසිකාරයේ ඒක යොදුවක් පමණයි ඔන්න උගේ ඒතර මෙතන පැහැදිලිව හිතුවා මේ ප්‍රකාශ වෙන සංකල්ප විතරක පිළිබඳව. මානසික අරමුණ වන දේවල් හැමදෙයක්ම මේ සංකල්ප විතරක ඔන්න ඔය ඔය කියපු ධර්මතාවලට අනුවයි මේවා මේවා මේ මානසික අරමුණ වන දේවල් අධිකර යුත්තේ. එහෙම නැතුව ආත්මවාදීන් ප්‍රකාශ කළ වගේ මේකේ ආත්මකාරයක් එහෙම නැත්නම් බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මනෝසුද්ධංගම ධම්මා කියන මේ ධර්ම න්‍යායතාව අනුව මේ පෙන්වන එකට මේ නාම රූප අරමුණල දැන් මේ නාම රූප ගැන අපි මේ දිගටම කතා කරමින් හුඟක් දේශනාවල දැන් මෙතනින් පැහැදිලි වෙනවා මේ මේ බුදු පියාණන් වහන්සේ දක්වාලු මේ ප්‍රතිපදාවේ කියන්නේ කුමක්ද අර නාම රූපේ අරමුණු කරගෙන පටන් ගන්න මේ ප්‍රතිපදාව අවසාන වන්නේ නාම රූපේ විනිවිද දැකීමේ නාම රූපේ නිරෝධය කියන නම් සිදු කරාක වශයෙන් නිරෝධ කළා එන්නතර වීමෙන් තමයි ඒකට අවසාන වෙන්නේ ඒ කාරණයයි මේ සූත්‍ර වලින් තේරෙන්නේ නාම රූප යේ අනුව ඒන් විදීමමයි සාරය හැටියට ගන්නවා එතකොට මෙන්න මේ මෙතන ප්‍රකාශ කරලා තර නාමයක් රූපයක් අතර අර සම්බන්ධතාව වගේම මේ නාම රූපය නාම රූපය පිළිබඳව ඇති ශූන්‍යත්වය මේ නාම රූපයේ ශූන්‍යත්වය හරියාකාර තේරුම් ගත්තා තේරුම් ගත්තා නම් යම් කිසි අවස්ථාවක ඒ නාම රූපේ විනිවිදයාමට හැකියාව හැකියාවක් ඇති වෙනවා ඒක අර ප්‍රඥාවෙන් කරන දෙයක් ප්‍රඥාව නැති තරම් මේ නාම රූපේ විඥානයේ පටලැවෙන ස්වභාවයක් තියෙනවා හිත පටලැවෙන ස්වභාවයක් තියෙනවා ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වන්නේ රහතන් වහන්සේ පිළිබඳව කොයිසං ජහි විපදහි යමානං සංයෝජනං සබ්බ මතික්කමේය තන් නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නාමපතන්ති දුක්ඛා කියලා සාතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා කෝධං ජහි කෝධය ඉවත් කරන්නේ කෝධං ජහි මානය ඉවත් කරන්නේ විපදහි යමානං මානය සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ සංයෝජන සබ්බං අතික්‍රමයේ සියලුම සංයෝජනන් ඉක්ම සංයෝජන ඉක්මවන්නේ සංනාම රූපස්මින් අසද්දමාන නාම රූපෙහි නොරැඳෙන නොරැඳෙන නොබඳෙන ඒ මේ ඒ පුද්ගලයාව අකිංචන ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් අවශ්‍ය නැති ඒ පුද්ගලයාව නාම පතන්ති දුක්ඛ දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකරත් ඒ පුද්ගලයාවට සදානවාදී කියන එක වගේ එහෙම වුණත් අපිට තේරෙනවා එතකොට මේ මේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපයේ ඉක්මවීමේ නාම රූපයේ ඇති ඒ ශූන්‍යත්වය වටහාගෙන ඒක ඉක්මවීමේ ක්‍රමයකින් මේ දක්වන්නේ. මේ ඉතාමත්ම වටිනා කාරණයක් අපිට හෙළි වෙනවා දැන් ධර්මජාල සූත්‍රය ටිකක් විග්‍රහ කරන්න බැලුවොත් දීගණිකාව ධර්මජාල සූත්‍රය තිබුණේ අර බුදු පියාණන් වහන්සේගේ ඒ සම්බතෝපද අනිදස්සන විඥානය. ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකමත් වූ අනිදස්සන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් අර දෙකක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී. තමක් නිෂ්ප්‍රභාවලක් වෙනවා කියන එක දැන් අපි අර චිත්‍රපටි ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභාව වුණේ අර දොරවල් ඇරීමේ. දොරවල් ඇරීම නිසා අර ආලෝකය එකපාරටම ඊට වඩා විශාල ආලෝකයක් ආවම අර චිත්‍රපටිය අර තුනමා තීරයට වැටලා තිබුණු අර සුළු ආලෝකය එහෙන් පිටින් නිෂ්ප්‍රභා වුණා. අනිත් වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවයෙන් අනිදස්සන ඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් දසක මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවනාකාරී අපට මේ ගහුබාල සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. ඒකට හේතුව මේ අර කුරුල් ප්‍රඥා ප්‍රභාවයෙන් සතු මිත්‍යා දෘෂ්ටි හැට දෙකක් නිෂ්ප්‍රභා වුණේ කොහොමද? ඒ අනිකුත් මිත්‍යා ඒ තීකකින් ඒ මිත්‍යා දෘෂ්ටිකින් ඒ දෘෂ්ටි තනාගත්තේ නාම රූපයම අල්ලා ගැනීම. නාම රූපේ හැඳීමේ නාම රූපේ බැඳිලා ඒවා පිළිබඳව තර්ක කරන ඒ නාම රූපයෙන් උපදවාගත්තු දෘෂ්ටි සමූහය. අන්න ඒක නිසා දැන් මේ ඒ කාරණය මහා සුත්තිපාතේ මහා විහු මහා විහු සූත්‍රයේ සඳහන් වෙනවා මේ ඒ අනිකුත් දෘෂ්ටිවාදීන් මේ නාම රූප නොමිදුණු බව ප්‍රකාශ කරනවා පස්සන් නරෝ දක්ෂිති නාම රූපං විස්වානවා නස්සති කාණීව කාමං බහුං පස්සතු අප්පකංවා මෙහි තෙන්න සුද්ධින් කුසලාව දන්ති ඒ කියන්නේ ඒ කාලෙන් බ්‍රහ්මදාල සූත්‍රේමත් තියෙනවා සමහර දෘෂ්ටි අභිඥාලාභීන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි අභිඥාලාභීන් කියන්නේ ලෞකික අභිඥා ලබාගෙන පෙරවිසු කාල පිළිවෙල පිළිබඳව සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට කල්පිත විඥානයේ තවත් දේවල් සොයාගෙන ඒවා ඒවා උඩ ගොඩනගා දෘෂ්ටි සමුහයකුත් මේ ධර්මජාල සූත්‍ර කියනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා. මක්නිසාද හේතුව? අන්න ඒක කියනවා මේ ගාථාවෙන්. පස්සම් නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥා ඥාන වලින් දකින්නා වූ මේ මිනිස්සේ දක්ෂිති නාම රූපං දකින්නේ නාම රූපයමයි. විස්වානවා යස්සති තානීව. ඒ නාම රූපය දැකලා ඒකම නිත්‍ය වශයෙන් අල්ල ගන්නවා. හරියට අර අඳුරු වීදුරුවක් වීදුරු සහිත අඳුරු කාමරයක අඳුරු වීදුරුවක් සහිත ධනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ වීදුරුවම තිබෙන ඒ ඒ වටින දේවල් නිසා පීඩන වෙන දේවල් නිසා ඒ ඈතට නොපෙනෙනවා වගේ. අර වාමුරුතේ ගිහිලා රැඳෙන දඬන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදී ඒ තමන් දැක්ක දේවල් අතීත ජාති අනුව නම් නම් දෘෂ්ටිනික බලාගත්. අන්න ඒක නේද කියන්නේ. හත්සන් අරෝ දක්කිනා රූපං විස්වානුවා නැස්පති කරන්නේ ඒ නාම රූපෙමයි සත්‍ය වශයෙන් ගන්න. කාමං භවංකස්සතු වප්පකංවා ඕනනම් ඕනනම් බොහෝ කොට හෝ දකීවා සුළු කොට හොය දැකීවා. උන්ට උන් කියන්නේ බුදු දනනස් ප්‍රකාශ කරන ඒගොල්ලෝ ලොකු හුඟක් දැක්කත් ටිකක් දැක්කත් ඒක නැතිවක් නෑ. කාමං බහුම් පස්සතු අපකංවා නමිතේන සුද්ධින් කුසලාවදති. බුද්ධ ආදී කුසලයෝ නියම දක්ෂයෝ ඒ එනි සුද්ධියක් ඇති වේයයි නැතියක්. දැන් මෙතන තේරෙන පැහැදිලිවම අර අතු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒවා නාම රූපය බැදිවාරගෙන ඒ මත බඳනගාගත් දෘෂ්ටි බුදු කියන මාර්ගයේ දර්ශනයේ නාම රූපයේ ඉක්මවන අනුතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනය. ඒක ඉතාමත් පැහැදිලි වෙනවා මේ දැන් මේ ගස්මුදාන සූත්‍රයේ ගස්මුදාන කියන නම දීලා තිබෙන්නේ මොකද? මේක බඹදලක් හැටියට උපමාව දීලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සූත්‍ර අවසානයේදී මේක බ්‍රහ්මජාලයක්. මේ හරියට අර උපමාව දක්වන්නේ හරියට අර මස් මරන්නේ කර ඉතාලසිනුම් දැලකින් ඒ වගේ ජලාශයක ඉන්න සිහිනුන මස්සෙන් අල්ල ගන්න වගේ ඕකට කොහොමද කෙසේවත් බේරෙන්න බැරි විදිහට ඉතාමත්ම සිහිනුන ගලක් කියලා ගන්නොත් ඒකට අහු වෙනවා වගේ නිම් බ්‍රහ්මජාලයට සිහිනුන ලෝකයේ අධිකා දෘෂ්ටි අහු වෙනවා කියලා. ඒකට ගලක් බලක ගල් ඇස කොහොමද කියලා අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ ගල් ඇස කොහොමද? මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ගලක් හැටියට ගත්තොත් මේ ගලේ තියෙන මේ සිවුම් බල්ලක කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඉතාමත් පැහැදිලිව පේන සූත්‍රයේ පුරාණයේ දෙනෙක් කරා වචනයක් තිබෙනවා. මේ උච්ච දෘෂ්ටි නිෂ්පදා කරනකොට බුදු පියාණන් වහන්සේ වදන වචනේ මොකක්ද? සබ්බං සංසප්පත්‍ය සබ්බං සංසප්පත්‍ය සබ්බපිපස්සපත්‍ය සබ්බපිපස්සපත්‍ය ඒකත් ඒ සියල්ලම ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒ සියල්ලම ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන ඒකත් ස්පර්ශ ප්‍රත්‍ය ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන හොඳට එතකොට අපිට පේනවා මේ ස්පර්ශය මේ ස්පර්ශය තමයි අන්නර බල්බස් මේ ස්පර්ශය මුල් කරගෙන මේ කලායතනයන් මගින් ගොඩනගාගත්තු දෘෂ්ටි සමූහයක් මේ අනිකුත් මිත්‍යා දෘෂ්ටිකෙන් අතර තියෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය කලාවත නිරෝධයෙන් කලාවත නිරෝධය කියලා කියන්නේ නිර්වාණය. නිර්වාණ දර්ශනයෙන් ලැබුණු එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් එතනින් තියෙන්නේ. මේ කාරණය ඉතාම තව දුරටත් පැහැදිලි වෙනවා මේ සූත්‍රයේ. මේ මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ මේ නාම රූපය අනුව ගිහිල්ලා ඒ මිත්‍යා දෘෂ්ටිකෙන් උපදවාගත්තු දෘෂ්ටි නිසා අත්‍ය වශයෙන්ම ඔහු සංසාරයෙන් කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ සූත්‍රය ප්‍රකාශ කරනවා. ඉන්දියක කදම් පස්සබත්වා කියලා ඒ නිසාම ඔවුන් එතන සඳහන් වෙන්නේ සබ්බේතේ චෙන් පස්සායතනෙහි කුස්ස කුස්ස පරිසංයෝජින්ති. ඒකන් හස්සපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය තණ්හා තණ්හාපත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරාමරණං සෝප කරුණෝල දුක දෝමනස්සා සම්භවಂತಿ යතෝ කුල වික්ඛේ වික්ඛු ධම්මසායතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනංච නිස්සරණං යථා භූතං සබානාති අයං ඉදෙහි සබ්බේහි රූපපරිකරං සබානාති ඒ කියන්නේ ඔන්න ගුණසිතෙන් හොඳ තමයි ඒ දෘෂ්ටි වාදීන් අතර මේ බෞද්ධ දර්ශනය කියන එක. ඒ දෘෂ්ටි වාදීන් අර විදිහට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සමහර විට අවිඥා ලැබුවත් ඒත්තර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි. ඒ ඉන්ද්‍රිය ස්පර්ශය සලආයතන මුල් කරගෙන ඇතිකරගත් නිසා ඒ ස්පර්ශය නිසා උන්ට වේදනාවක් තියෙන වේදනාව නිසා සංනාව උපාදාන ආදී වශයෙන් උන් සංකාරයම කරකැවෙනවා. නමුත් මේ සම්ඥාත්මේ මේ ප්‍රතිපදාව යන විදිහ ප්‍රතික්ෂේප පිළිබඳව කියන්නේ අර සලආයතනයන්ගේම සලආයතනයන් පිළිබඳවම එක්තරා අංග සම්පූර්ණ අංශ පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකය කියලා කියන්නේ අර සලායතනයන් පිළිබඳව සමුදයන්ත අත්ගමන්ත අත්සාදන්ත ආදීනවන්ත නිස්සරණං කියන පදති පහම ප්‍රකට වෙනවා උපඤ්ඤා ස්වභාවට. සලායතනයන්ගේ හත ගැනීම, සලායතනයන්ගේ අත්ගමනය, අත්වට යාම, ඒවායේ ආදීනෝපක්ෂ, ඒවායේ ඒ වාගේ ආස්වාද පක්ෂේ ඒ වාගේ ඒ වාගේ ආධින පක්ෂේ ඒ වාගේ නිස්සරණය. ඒ වාගේ නිසින් කියන මේ අංශ පහම ප්‍රකට වෙන නිසා තමයි අර උත්තරීතර ඒක උත්තරීතරම ආයයක් ඉදිරියට ගොඩේ හැටි. දැන් මෙතන මේ කියන මේ මෙතන ප්‍රතිසංස්කාරය ගැන සඳහන් වෙනවා පිටාම සුලදයක් කාරණයක්. අපිටාද මේ කරන ප්‍රතිසංස්කාරය මේක මේ අර අතීතයට විතරක් දාලා තේරුම් කරන එක දෙයක් නෙවෙන බව. මේක මේ වර්තමානයේම අදාළ දෙයක්. දැන් සාමාන්‍යයෙන් ප්‍රති ප්‍රතිසමුත්පාදයේ මේ නාම රූපය පිළිගන්නේ විඥානයේ. අපි කලින් ඊට අවස්ථාව සඳහන් කරා මේ නාම රූපය පිළිගන්නේ පිළිගන්නේ විඥානයේ. මේ විඥානය පිළිබඳව අර සංයුත්තනිකායේ ඒ ප්‍රතිසම් ප්‍රතිසමුත්පාද ධර්ම පිළිබඳව විශේෂණ සඳහන් වෙන නිදාන සංයුත්තේම ඒ පටිච්චසමුප්පාදය විස්තර කරන අවස්ථාවේ විඥානය තෝරන්නේ මේ විඥාන හයම එක අවුලෙන හැටියට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී වශයෙන් විඥාන හයම අවුලෙන හැටියට. ඉන්න අපිට පේනවා මේ ප්‍රතිසම්පාදාමී විඥානේ ප්‍රතිසන්දි විඥානයක් වෙන්නේ ඒකත් නෙවෙයි බව. මේකත් නෙවෙයි මෙතන කියන්නේ මේ කලාවතන මේ මේ මේ විඳුර මේ විඥාන හයිම විඥාන හයිම පිළිතුරු වෙන නාම රූප ආශ්‍රයෙන් තමයි කලාවතනයක් ගොඩනැගෙන්නේ. ආයතන හයක් අධ්‍යාත්ම බහිද්ධාවකින් දෝෂයක් ඇති කරගන්නේ අර නාම රූපයේ නිවිද දාමක නැති වෙන නිසා. උතන පෙනෙනවා දෙකක්. මේ මම මේ නාම රූපය. මේ මේ බලන මම මේ අරමුණ වන නාම රූපය. කියන ওই දෙක අතරේ ඊළඟට හදා ගන්නවා අර අධ්‍යාත්ම බහිද්ධා දෝෂයක් ඒක උඩ තමයි සලාඥයන් ගොඩනගන්නේ. ඒක උඩ තමයි ඊට වේදනාදී ධර්ම ගොඩනගන්නේ. ඒකෙන් තමයි සංනා උපාදාන වශයෙන් ඔය දෙක පරිස්සම් උපාදයේ තම අහුවෙලා ඔවුන් සංකාරිකල් කියන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ඒ භ්‍රමජාල සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙනවා මේ මේ විඥානයේ පිළිබිඹුවන නාම රූපේ ඒ පිළිබිඹුව ගැඹුර ගැනීම නිසා ඒ පිළිබිඹුව ආත්ම වශයෙන් සැලකීම නිසා ඒ සක්කාය දෘෂ්ටිය නිසා කොටින් කියනවා නම් මේ මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකයේ පවතින බව. මේකට අපි පොඩි උපමාවක් ගන්න දැන් මෙතෙක් මේ ප්‍රකාශ කළ මේ විඤ්ඤාණය මේ මේ කියපු මේ මිත්‍යා දෘෂ්ටිකෝණේ දෝ දර්ශන මේ සංඥා දෘෂ්ටියක් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක් අපිට ගන්න පුළුවන් සොයා ගන්න පුළුවන් මේ උන්මග්ග ධාතකයේ මේ උන්මග්ග ධාතකයේ කියනවා මනි ප්‍රශ්නයක් එක්තරා එකක් මනිකක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මනික පිළිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා. මේකත් අපි මේ සමාවට ගන්නේ මුහුණවර නගර දොරටුවට වාසල් දොරටුවට ටිකක් ඈතින් කොහොමද මනිකක් තියනවා කියලා මිනිස්සු ඒ නගර වාසීන් ඇවිල්ලා වේදික රජුන්ට දැන්නවා. ඉතින් වේදික රජු අර සේනක පඬිතුයාට තමයි සේනක පඬිතුයාට තෝරුවා මේ මනික ලබා ගන්න හැටියට ඒක නිර්වාර ගන්න අරගන්න හැටියට ඒකේ මේ මේ හේමත් පඬිතුයා ගිහිල්ලා ඒ මිනිසුන්ට කියලා අර පොකුනේ දියෙන් කරලා බැලුවා නෑ නේද ඊළඟට අර මඩක් හාරලා බැලුවා ඒක නේ හොයාගන්න. පස්සේ බිමත් කනලා බිමත් හාරලා බැලුවා ඒත් මන්ට හොයාගන්න බැරිය විලා ඒ දෙන රජුන්ට දැම්මා. ඊළඟට ඉතින් යෝධේ රජුගේ මහෞෂධ පඬිතු බෝසත් මහෞෂධ පඬිතු කෙනාට කිව්වා මේ මේ යෝධේ මේ අපිට වෙනකොට බැරි නෝ ඔය කියලා නෙත් කරන්නේ මහෞෂධ පඬිතුවා ගිහිල්ලා බැලුවා විතරයි තේරුම් ගත්තා මේ මනික තියෙන්නේ අර පොකුණු තීරයේ තියෙන පල්දහක කවුද කැවල්ලක මේ තන තිබෙන ඡායා විතරයි පිළිදුර විතරයි කියලා රජුන්ට දෙන්නවා මේ මිනිසුන් මේකට කියලා ජීවිතලියෙත් දාලා ඔන්න බලන්නේ දැන් ජීවිතලියෙත් මනික තේනවා කියලා එහෙම ඔය රජුන්ට රජුන්ට කාරණේ පැහැදිලි කළා. අන්න මේ කල්ගහේ වෙන හිත තියෙන්නේ මේ කරලා ගන්නේ කියලා ප්‍රකාශ කළා. ඔන්න ඒක ගන්නේ කොහොමද අපිට හිතා ගන්න පුළුවන්. අන්න අර මිත්‍යා දෘෂ්ටිකෙන්ගේ දර්ශනය වගේ තමයි අර තේනක දුදාන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ නාම රූප පිළිබඳව මේක පිළිබඳව කියන අවබෝධය තමයි මෙන්න මේ මහමුදුක පඬිතුමා මේ බෝධිසත්ව වහන්සේ ඉදිරිපත් කළ මෙන්න මේ පිළිබඳව පිළිබඳ. එතකොට අර සක්කාය දෘෂ්ටියෙන් කෙරෙන්නේ මොකද්ද? අර ආදී දැන් තවදුරටත් කල්පනා කරලා බලුවොත් දැන් අන්ත දෙකක් නැති බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළා කියලා කියන්නේ ඒ අන්ත දෙක මොනවද? සාස්ත්‍ව දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. මේ සාස්ත්‍ව දෘෂ්ටිය හරියට අර අර මේ මේ දෘෂ්ටිය හරියට අර අර මේ මේ පිළිබඳෙහි ඇලීම වාගේ. දැන් යම්කිසි ඡායාවක් දැක්කහම සමහර කෙනෙක් තමන්ගේම රූපය දැකලා සමහර විට වතුර කෙනෙම සමහර කෙනෙක් ඒකට අල්ලනක් උපදවා ගන්න මේ වෙන කෙනෙක් කියලා. අර බල්ලගේ අර ඒ දඬු උඩ බල්ලා ගැන අපි ප්‍රකාශ කළේ තනි දේශනාවක ඒ වගේ. තවත් සමහර විට ඒක පිළිබඳ දේශයක් ඇති වෙනවා. කොහොම විදිහට ඔය ආත්ම ස්නේහයයි ආත්ම දේශයයි කියන ආකල්ප දෙකට නැඹුරුව අර සක්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණු අන්ත දෙකක් තමයි අර සත්‍යත දිට්ඨිය උච්ඡේද දිට්ඨිය කියන්නේ. අර ශේනක හරියට අර මේ වතුර ඉවත් කරලා මේ පොකුණේ දිය ඉවත් කරලා හාරලා දැරුවා වගේ වැඩක් මෙතන තිබෙනවා. ওই විදිහට මැදි එකක් තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තේරුම් ගන්නවා මේ නාම රූපය අර පොකුණේ ඒ යන පිළිබඳ වෙන ස්වභාවය නිසාම පොකුණෙහි දැක් වෙන පිළිබඳුවක්. මේකේ හරයක් නැහැ. මෙතන තියෙන නාම රූපේ නාමය අපි කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම මාත්‍රයක් නාම ස්වરૂපයක් පමණයි. මේ මෙතන තිබෙන රූපය නාම රූපයක් නමත රූපයක් පමණයි. නාම මාත්‍ර රූපයක් පමණයි. මේක නියම නාමයකුත් නෙවෙයි නියම රූපයකුත් නෙවෙයි. නාම ස්වરૂපයකුත් ඊළඟට නාම මාත්‍ර රූපයකුත් පමණයි. මෙල එහෙම තේරුම් අරගෙන මේ මේ මේ ප්‍රතිසංස්කාර ධර්මයට අනුව මේ නාම රූප විනිවිද දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනගා ගැනීම තමයි ඒ ප්‍රඥා උදා කර ගැනීම තමයි මේ නාම රූපෙන් කෙනෙකුට මුක්ත වන්න පුළුවන් වන්නේ. අන්න ඒක නිසා දැන් මෙතන මේ දේශනාවෙන් අපි මේ නාම රූප ගැන විශේෂයෙන් ප්‍රකාශ කරන නාම රූපයක් මේ විඥානය අපත විශේෂයෙන්ම මේ අනිදස්සන සම්බෝතෝ පද විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පහන් කියලා කියන මේ අර මුලින්ම අපි සඳහන් කළේ ධාතා ධර්මයේ ඇති ඒ මුල් පදේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපිට පිළිගන්නේ බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානේ අර නාම රූපයේ මෙතන පිළිගන්න මේක පිළිගන්නවත් දැන් සම්පූර්ණ අවබෝධය නිසාම ඒක විවිධ දැකීමේ ශක්තියක් ඇති වෙනවා අනිකුත් අයට මේක පිළිගන්නවත් බව නොතේරීම නිසා අර ආත්ම ස්නේහය ඇති කරගෙන ඒක හරියට අර ජීවනැල්ලට එක්කෙනෙක් හේවණල්ලට අල්ම කරගන්නවා, ඡායාවට හේවණල්ලට අල්ම අල්ම උපදව ගන්නවා, තව කෙනෙක් හේවණල්ලට බය දුවනවා. ඔන්න ඒ විදිහේ අංක දෙකක් ලෝකයේ තිබෙන්නේ. දීවිදිකෝ විත්තිගතේ පරිඋක්ෂිතා දෝ මනුස්සා ඕලියන් කියේකේ අතිධාවන් කියේකේ කියලා කිසිමුත්කේ සඳහන් වෙන ඒ කාරණේ තකුණන්තෝ වස්සන්ති කියන්නේ දෙවි මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩේන ලදුව ඇතම් කෙනෙක් තෝලියන් කිසි පසුබටිනවා ඇතන් කෙනෙක් ඉක්මවා දුවනවා. චක්කුමන්තෝ පස්සන් සිතත්තෝ නෑ දකි. අදට මේ දේශනාව මෙතන අපි අවසන් කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි